ආයුබෝවන් අද අපි මේ ගැඹුරු විමසුම යොමු වෙන්නේ අපේ ථේරවාද බුදුදහමේ ඊටාම වැදගත් සූත්‍රයක් වන දක්ඛිනා විභංග සූත්‍රයේන ඉගැන්වීම් ටිකක් ගැන කතා කරන්නයි. විශේෂයෙන්ම දානය එහෙම නැත්නම් දන් දීම සම්බන්ධව මේ සූත්‍රයේ හරිම ගැඹුරු විග්‍රහයක් තියෙනවා. මේ සාකච්ඡාවට ඇත්තටම මුල් වෙන්නේ මහ ප්‍රජාපති ගෝතමී දේවිය හා සම්බන්ධ සිදුවීමක්. ආ. ඕ භාග්‍යවතුන් වහන්සේ ඒ සිදුවීම මුල් කරගෙන තමයි දානයේ විවිධ ස්වභාවයන් දානයෙන් ලැබෙන විපාක ආනිසංස ඒ වගේම දානයක් කොහොමද පිරිසිදු වෙන්නේ කියන කාරණා පැහැදිලි කරන්නේ. එතනදී මට මතක විදිහට පෞද්ගලික දාණයට වඩා සාංගික දාණයන. ඒ කියන්නේ සංඝයා වෙනුවෙන් දෙන දානේ වටිනාකම ගැන විශේෂයෙන්ම කියවෙනව නේද? අනිවාර්යෙන්ම. ඒක තමයි මේ සූත්‍රයේ ප්‍රධානම තේමාවක් විදිහට ඉස්මතු වෙන්නේ. හරි. එහෙනම් අපි ඒ කතාවෙම පටන් ගමු. මහවිගාපති ගෝතමී දේවිය තමන් විසින්ම හරිම මහන්සියෙන් වියපු වස්ත්‍ර දෙකක්. වස්ත්‍ර යුගලක්. ඔව් වස්ත්‍ර යුගලක් අරගෙන එනවා බුදුරජාණන් වහන්සේටම පෞද්ගලිකවම පූජා කරන්න. ඔව් තමන්ගේ අතින්ම වියලා සකස් කරගත්ත වටිනා වස්ත්‍ර දෙකක්. එතකොට බුදුහාඳුරේට බාර ගන්නවද? නෑ. එතන තමයි වැදගත්ම දේ. උන්වහන්සේ එකපාරක් නෙමෙයි දෙපාරක් නෙමෙයි තුන් වතාවක්ම හරිම කාරුණිකව ගෝතමී දේවියට කියනවා ගෝතමී මේ වස්ත්‍ර යුගල සංඝයාට පූජා කරන්න කියලා. තුන් පාරක්ම. ඔව්. උන්වහන්සේ දේශනා කරනවා ගෝතමී ඔබ ඔය වස්ත්‍රයේ සංඝයාට පූජා කළොත් ඒක මටත් පිදුවා වෙනවා සංඝයාටත් පිදුවා වෙනවා කියලා. හ්ම්. ඒ කියන්නේ සංඝයාට දෙන දේ බුදුහාඳුරන්ටත් ලැබෙනවා වගේ කියන එක. හරියටම හරි. සංඝයා කියන සංස්ථාවට දෙනකොට ඒකේ නායකයාණන් වන බුදුරතුන්ටත් ඒ වගේම සමස්ත සංඝ සමාජයටත් ඒ පූජාව සිද්ධ වෙනවා කියන එක තමයි අවධාරණය කරන්නේ. මෙතනදීම පැහැදිලි පෞද්ගලිකව දෙනවට වඩා සංඝයාට දීමේ තියෙන වටිනාකම. මේ මේ සිදුවීම වෙලාවේදී ආනන්ද හාමුදුරුවොත් මැදිහත් වෙනවලේද? ඕ ආනන්ද හාමුදුරුවෝ ඉතින් දකිදගනේ මේක. උන්වහන්සේ බුදුහාමුදුරුවන්ට කියනවා ස්වාමීනි මහප්‍රජාපති ගෝතමිය කියන්නේ ඔබ වහන්සේගේ කිරිමව. ඔබ වහන්සේව කුඩා කාලෙදි මව නැටි වුණාට පස්සේ එතුමිය තමයි Tamanගේ දරුවටත් වඩා ඔබ වහන්සේව පෝෂණය කළේ රැක බලාගත්තේ. එතුමියට ඔබ වහන්සේගෙන් වුණු උපකාරත් බොහෝමයි. ඒ කියන්නේ ගෝතමී දේවියට බුදුහාමුදුර නිසා ලැබුණු ආධ්‍යාත්මික දියුණුව ගැනත් මතක් කරනවා. අන්න හරි. ආනන්ද හාමුදුර මතක් කරනවා ඔබ වහන්සේ නිසයි ගෝතමි දේවිය ත්‍රිසරණේ පිහිටියේ පංචශීලයේ සමාදන් වුණේ බුද්ධාදී රත්නත්‍රය කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇති කරගත්තේ අරහත් ඵලයට පත්ුනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තේ මේ වගේ ආධ්‍යාත්මික දියුණුවක් ලැබුවේ ඔබ වහන්සේ නිසයි. ඉතින් ඒ නිසා මේ වස්ත්‍ර පූජාව බාරගන්න කියලා වගේ නේද ආනන්ද හඳුරු ඉල්ලීමක් කරන්නේ. ඔව් වක්‍රාකාරයෙන් එහෙම ඉල්ලීමක් තමයි කරන්නේ. එහෙම උදව් කරපු කෙනාගෙන් මේ පූජාවත් බාරගන්න වගේ අදහසක්. එතකොට බුදුහාමුදුරන්ගේ පිළිතුර මොකක්ද? ආ අන්නේක තමයි ඊටාම ගැඹුරු තැන. උන්වහන්සේ දේශනා කරනවා ආනන්දේ යම් කෙනෙක් නිසා තව කෙනෙක් බුදුන් සරණ යනවද, දහම් සරණ යනවද, සංඝුන් සරණ යනවද? ත්‍රිසරණේ පීඨනවා නෝ. ඔව්. ඒ පුද්ගලයාට අර අනිත් කෙනා මොන විදිහකින් උපකාර කළත් ඒ කළ උපකාරයට සරිලෙන විදිහට ප්‍රතිඋපකාර කරන්න ලේසි නෑ කියලා. ඒ වගේම කියනවා යම් කෙනෙක් නිසා තව කෙනෙක් පන්සිල්වල පිහිටනවා නම් ප්‍රාණඝාතයෙන් සොරකමින් කාම මිත්‍යාචාරයෙන් බොරු කීමෙන් මත්පෙන් භාවිතයෙන් වළකිනවා නම් ඒ උදව්ව කරපු කෙනාට අනිත් කෙනා වන්දනාමාන කළාට, හුනස්නෙන් නෙගිටිලා ආචාර කළාට, ඇඳිලි බැඳ නමස්කාර කළාට, චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස පූජා කළාට ඒ කල උදව්වට හරියන්නේ ඒක ප්‍රමාණවත් නෑ කියලා. ඒ කියන්නේ ආධ්‍යාත්මික මඟ පෙන්වීමක තියෙන වටිනාකම අර භෞතික දේවල් වලින් ලැබෙන උපකාරයට වඩා අසීමිතම ඉහළයි කියන එකද? හරියටම. ඒ වගේම තවදුරට දේශනා කරනවා කෙනෙක් නිසා අනිත් කෙනා බුදුන්, දහම්, සංගුණ කෙරෙහි අචල කවදාවත් වෙනස් නොවන ශ්‍රද්ධාවක් ඇති කරගන්නවා නම් එහෙම නැත්නම් දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා නම් අනේ කරපු උදව්වට අනිත් කෙනා මොන දේ දුන්නත් මොන විදියට සැලකුවත් ඒකෙන් ඒ ගුණය සැලකලා ඉවර කරන්න බෑලු. පුදුම වටිනාකමක් නේද ඒ ධර්ම දාණයට දීලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම ද්‍රව්‍යමය දාණයට වඩා අසීමිතව වටිනා දෙයක් තමයි කෙනෙක්ව නිවැරදි මාර්ගයට යොමු කරන එක, එයාගේ ආධ්‍යාත්මික දියුණුවට උදව් කරන එක. හරිම පැහැදිලි. එතනින් පස්සේ මේ සූත්‍රයේ දාන වර්ග ගැන විස්තර වෙනව නේද? පෞද්ගලික දාන ගැන මුලින්ම. ඔව්. පෞද්ගලික දක්ෂිනා. එහෙම නැත්නම් පුද්ගලයෙක් ඉලක්ක කරගෙන දෙන දාන වර්ග 14ක් ගැන බුදුහාමුදුරුවෝ විස්තර කරනවා. 14ක්ම? ඔව්. මේකෙදි වැදගත්ම මූලධර්මයේ තමයි දානීය ලබන ප්‍රතිග්‍රාහකයා කියන්නේ ලබන කෙනාගේ ಗುಣධර්ම සහ අධ්‍යාත්මික දියුණුව වැඩි වෙන්න වැඩි වෙන්න දෙන දානයේ ආනිසංසත් ඒ විදිහටම වැඩි වෙනවා කියන එක. ඒ කොහොමද යන පිළිවෙල? මෙහෙමයි අඩුම ආනිසංස තියෙන තිරිසන් සතෙකුට දෙන දානයක්කලු. ඊට පස්සේ ඒකට තානිසංස තියෙනවා. ඔව් ඔව්. තිරිසන් සතෙකුට දුන්න තානිසංස 100ක් ලැබෙනවලු. ඊළඟට සිල්වත් නැති දුස්සීන පෘ탁ජන මිනිසෙකුට දෙන දාණයෙන් ආනිසංස හහසක් ලැබෙනවලු. ඊළඟට සිල්වත් පෘ탁ජන මිනිසෙකුට දෙන දාණයෙන් ආනිසංස ලක්ෂයක්. එක ලක්ෂයක් ලැබෙනවා. ලක්ෂයක්. 100 නම් ලක්ෂයට. ඔව්. ඊට පස්සේ බුද්ධ ශාසනයෙන් බැහැර හැබැයි කාමරාගයෙන් මිදුණු කෙනෙක් තාපසියෙක් වගේ කෙනෙකුට දෙන දාණයෙන් කෝටි ලක්ෂයක් ආනිසංස ලැබෙනවලු. කෝටි ලක්ෂය. ඔව් බලන්නකෝ ඒ වෙඩි වෙන ප්‍රමාණය. ඊට පස්සේ තමයි ශාසනික පුද්ගරයෝ ගැන කියවෙන්නේ. සෝවාන් ඵලයට පත්වෙන්න පිළිවෙත් පුරන කෙනෙකුට දෙන දාණය. සෝතාපට්ටි මාර්ගයේ ඉන කෙනෙක්. ඔව්. එයා ඒ දෙන දාණය ආනිසංස ගණන් කරන්න බෑලු. අසංකේයයි අප්පමෙයයි කියලායි කියන්නේ. ගණන් කරන්න බැරි මැනිය නොහැකි තරම්. එතකොට සෝවාන් ඵලයට පත්ුණු කෙනෙකුට ඒකට දෙන දාණය ගැන කියන්න දෙයක් නෑලු. ඒක කොහොමටත් අප්‍රමාණයි. ඊට පස්සේ සකදාගාමි මාර්ගයේ ඉන්න කෙනාට දෙන දානෙත් ආනිසංස අප්‍රමාණයි. සකදාගාමි ඵලයටපත් උන කෙනාට දෙන දාණය ගැන කියන්න දෙයක් නෑලු. අනාගාමි මාර්ගය අනාගාමි ඵලය අරහත් මාර්ගය අරහත් ඵලයටපත් උන කෙනා මේ හැම කෙනෙකුටම දෙන දාණය ආනිසංසත් ඒ වගේම අප්‍රමාණයි. ඒ කියන්නේ සෝවාන් මාර්ගයේ ඉඳන් ඉහළට යනකොටම ආනිසංස මැනගන්න පරිතරම් ඉහළ යනවා. ඔව්. ඊළඟට කියවෙනවා පසේ බුදු කෙනෙකුට දෙන දාණය ඒකත් අරහත් ඵලයටපත් උත්තමයකට දෙන දාණය වගේම අප්‍රමාණ ආනිසංස තියෙනවා. ඒ කියන්නේ මේ ලයිස්තුවේ ඉහළම කෙනා. ඉහළම කෙනා තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ තථාගත අරහත් සම්මා සම්බුදු කෙනෙකුට දෙන දානේ ඒකේ ආනිසංස ගැනටින් කියන්න දෙයක් නෑ නේද? ඒකත් අසංඛේය අපමෙයයි. හරිම පැහැදිලි වර්ගීකරණයක්. ඒ කියන්නේ ලබන්නාගේ ගුණය මත දානේ විපාකයේ තීරණය වෙන හැටි. හරියටම පෞද්ගලික දානවල ස්වභාවය ඒකයි. එතකොට සාංගික දාන ගැනත් මේ වගේම විස්තර කරනවද? ඔව්. සාංගික දක්ෂිනා වර්ග හතක් ගැනත් බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඒ මොනවද? පළවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු භික්ෂුණී කියන උභය සංඝයාටම දෙන දාණය. ඒ කියන්නේ බුදුහාමුදුරුවොත් වැඩ ඉන්න කාලෙදී. ඔව්. දෙවැනි එක බුදුහාමුදුරෝ පිරිණිවන් පෑවට පස්සේ උභය සංඝයාට දෙන දාණය. තුන්වෙනි එක භික්ෂු සංඝයාට විතරක් දෙන දාණය. හතරවෙනි එක භික්ෂුණීය සංඝයාට විතරක් දෙන දාණය. හ්ම්. පස්වෙනි එක මට මෙපමණ ගණනක් භික්ෂූන් සහ භික්ෂුණීන් සංඝයාගෙන් පත්කර දෙන්න කියලා ඉල්ලලා ඒ පත්කරගත්ත පිරිසට දෙන දාණය. හයවෙනි එක මට මෙපමණ භික්ෂූන් පිරිසක් සංඝයාගෙන් පත්කර දෙන්න කියලා ඉල්ලලා දෙන දාණය. හත්වෙනි එක මට මෙපමණ භික්ෂුණීන් පිරිසක් සංඝයාගෙන් පත් කර දෙන්න කියලා ඉල්ලලා දෙන දාණය. ආ, එහෙම වර්ග හතක් තියෙනවද? ඔව්. හැබැයි මෙතන තියෙන ඊටාම වැදගත් කැපිපෙනෙනම අදහස තමයි බුදුහාමුදුරු දේශනා කරනවා ආනන්දය අනාගත කාලයේදී ගෝත්‍ර භූනේ කියන්නේ නමට විතරක් සිවුරු දාරාගෙන ඉන්න දුස්සීල පවිතු ධර්ම කරන භික්ෂූන් පහළ වේවි. අනාගතය ගැනත් කියනවා. ඔව්. එහිම දුස්සීල භික්ෂූන් පහළ වුණත් කවුරු හරි කෙනෙක් ඒ දුස්සීල භික්ෂූන් අරමුණු කරගෙන වුණත් සංඝයා උදෙසා කියන චේතනාවෙන් දානයක් දෙනව නම් පුද්ගලයා දිහා බලන්නේ නැතුව සංඝ සංස්ථාවට කියලා දෙනවනම් අන්න හරි ආනන්දේ ඒ සංඝික දාණයෙන් ලැබෙන ආනිසංසත් අසංඛ්‍යයේයි අපමේයයි කියලායි මං කියන්නේ කියලා දේශනා කරනවා. ඒ කියන්නේ අර පෞද්ගලික දානවලදී වගේ නෙමෙයි සාංගික දානෙදී ලබන කෙනා දුස්සීලොනත් ආනිසංස අඩුලෙන්නේ නැහැ. ඔව් ඒක තමයි විශේෂත්වය. මොකද එතනදී පූජාව කෙරෙන්නේ පුද්දලේකට නෙමෙයි සංඝ රත්නයේ කියන සමස්ත සංස්ථාවට. බුදුහාඳුරු බොහොම පැහැදිලිවම කියනවා ආනන්දය කිසිම විදිහකින් පෞද්ගලික දානයක් සාංගික දානයකට වඩා මහත්ඵලයි මහානිසංසයි කියලා මං කියන්නේ නැහැ කියලා. ඒක හරිම ප්‍රබල ප්‍රකාශයක්. ඊටාම ප්‍රබලයි. ඒ කියන්නේ හැම වෙලාවෙම සාංගික දානය තමයි උසස්ම වෙන්නේ. පුද්ගලයාට දෙනවට වඩා සංඝයා උදෙසා දීම වටිනවා. හරිම පැහැදිලියි. දැන් දාන වර්ග ගැන කතා කළා. දානයක පිරිසිදුභාවය ගැනත් මේ සූත්‍රයේ කරුණු ටිකක් තිබුණා නේද? ඔව්. දක්ෂිනා විසුද්ධි හැම නැත්තම් දානයක් පිරිසිදු වෙන ආකාර හතරක් ගැන විස්තර කරනවා. ඒක තීරණය වෙන්නේ දායකයා කියන්නේ දානීය දෙන කෙනා සහ ප්‍රතිග්‍රාහකයා කියන්නේ දානය ලබන කෙනා යන දෙන්නගෙම සිල්වත් බව හෝ දුසිල්වත් බව අනුව. කොහොමද ඒ ආකාර හතර? පළවෙනි එක දායකයා සිල්වත් හැබැයි දානය ලබන ප්‍රතිග්‍රාහකයා දුසිල්වත්. අන්න ඒ වෙලාවට දානීය පිරිසිදු වෙන්නේ දායකයා නිසාවලු. ආ දෙන කෙනා සිල්වත් නිසා. ඔව් දෙවෙනි එක දායකයා දුසිල්වත් හැබැයි ලබන කෙනා සිල්වත් එතකොට දානීය පිරිසිදු වෙන්නේ ලබන කෙනා ඒ කියන්නේ ප්‍රතිග්‍රහකයා නිසාලු හ්ම් ලබන කෙනාගේ සිල්වත්කම නිසා ඔව් තුන්වෙනි එක දායකයා දුසිල්වත් ලබන ප්‍රතිග්‍රහකයා දුසිල්වත් දෙන්නම දුසිල්වත් නම් බුදුහන්දරෝ කියනෝ ඒ දානේ මහත්ඵල වෙන්නේ නෑලු. ඒක පිරිසිදු දානයක් නෙමේ. එකෙන් ඊතරම් ආනිසංශයක් බලාපොරොත්තු වෙන්න බෑ. බෑ. හතරවෙනි එක තමයි උතුම් එක. දායකයාත් සිල්වත්, ලබන ප්‍රතිග්‍රාහකයාත් සිල්වත්. අන්න එතකොට දානේ පිරිසිදු වෙන්නේ දෙදෙනා නිසාමයිලු. අන්න ඒක තමයි හොඳම දානේ. ඒක තමයි මහත්ඵල මහානිසංස දානේ. බුදුහාමුදුරෝ ගාථාවලිනුත් මේක තවදුරටත් පැහැදිලි කරනවා. සිල්වත් දායකෙක් Taman දැහිමින්, ඒ කියන්නේ හරි විදිහට හම්බ කරපු දෙයක් පහන් වෙච්ච ප්‍රසන්න සිතකින් කර්මය හා කර්මඵල විශ්වාස කරමින් සිල්වත් ප්‍රතිග්‍රාහකයෙකුට දෙනවා අනේ දානේ තමයි මහත්ඵල වෙන්නේ කියලා. දැහැමින් සපයාගත් දෙයක් වීමත් වැදගත්. අනිවාර්යයෙන්ම. ඒ වගේම තවදුරටත් කියනවා දායකයාත් වීතරාගී නම්. ඒ කියන්නේ රාගෙන් මිදුණු කෙනෙක් නම් ලබන ප්‍රතිග්‍රාහකයාත් වීතරාගී නම්. දෙන්නම් රාගෙන් මිදිලා. ඔව් එහෙම දෙන දාණය තමයි ලෝකේ තියෙන ආමිස දාණය. කියන්නේ වස්තු දන් දීම් අතරින් අග්‍රම උතුම්ම දාණය වෙන්නේ කියලා. හරිම ගැඹුරුයි. එතකොට මේ හැම දෙයක්ම එකට ගත්තම අපිට පැහැදිලි වෙනවා දානයක් දෙද්දී ඒක සංඝයා උදෙසා දෙන එකේ විශේෂ වටිනාකමක් තියෙන බව. ඒ වටේම නිකම්ම දෙන කෙනෙමි දෙන කිනාගේ වගේම ලබන කිනාගේ සිල්වත්කම ගුණධර්ම අර දෙන දේ උපයාගත්තු විදිය දෙන වෙලාවේ හිතේ තියෙන පිරිසුදුකම මේ හැම දෙම ඒ දානය විපාකයට ආනිසංසයට බලපනවා හරියටම හරි ඒ කාරණා ඔක්කොම එකට එකතු වුණාම තමයි දානයක සැබෑ තීරණය වෙන්නේ ඒ මේ මුළු සාකච්ඡාව පුරාම යටිපෙලෙන් දිවෙන තවත් ප්‍රබල අදහසක් තියෙනව නේද ඒ මොකද්ද? අර ආනන්ද හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ දීපු උත්තරය. ඔව්. ඒ කියන්නේ වස්තු දාණයට මේ භෞතික දේවල් දෙනවටත් වඩා අතිශයින්ම වටිනා දෙයක් තමයි කෙනෙකුට නිවැරදි ධර්ම මාර්ගය කියලා දෙන එක. එයාගේ විමුක්තියට උදව් කරන එක. ඒ කියන්නේ ධර්ම දාණය කොයිතරම් උතුම්ද කියන එක. ඒක ඇත්ත. ඉතින් මේ කාරණා ඔක්කොම එක බැලුවම අවසාන වශයෙන් අපිට හිතන්න යමක් ඉතුරු වෙනවා වගේ. හ්ම්. මොකද අපි සාමාන්‍යයෙන් දානයක් දෙනකොට ඒ දාන වස්තුවේ බාහිර අගය ගැන ඒ කියන්නේ කොච්චර වටින දෙයක්ද දුන්නේ කියන එක ගැන තමයි සමහරට වැඩියෙන් හිතන්නේ. ඕ එහෙම වෙන වෙලාවල් තියෙනවා. ඒත් මේ සූත්‍රයට අනුව ඒ දානයේ සැබෑම වටිනාකම තීරණය වෙන්නේ ඒ භෞතික වටිනාකම මතම විතරද? එහෙම නැත්නම් ඒකට සම්බන්ධ වෙන දායකයාගේ ප්‍රතිග්‍රාහකයාගේ අභ්‍යන්තර ගුණාංග ඒ කියන්නේ සිල්වත්කම චේතනාවේ පිරිසිදුකම දැහැමින් නිපයුද්දයක්ද කියන එක ප්‍රඥාව මේ වගේ දේවල් මතතේ වටිනාකම ඇත්තදම නඳා පවතින්නේ. ඔව් ඒක තමයි අපි හැමෝම ගැඹුරින් හිතන්න ඕන කාරණය. දානේ බාහිර ස්වરૂපියට වඩා අභ්‍යන්තර ගුණාත්මක භාවය කොතරම් වැදගත්ද කියන එක මේ දේශනාවෙන් හොඳටම පැහැදිලි වෙනවා.